ජරා මරණ සමුදයංච පජානාති ජරා මරණ නිරෝධංච පජානාති ජරා මරණ නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස මේ මොහොතේදී සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාම මේ මොහොතේදී ඔය කය නිසලව තියනවා වගේ හිතත් නිසල කරගෙන නොඑක් නොඑක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහොම ශ්‍රද්ධාවෙන් මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියන කලන සිත් ඇතුව මේ මොහොතේදී ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. විශේෂයෙන් අද දවසේදී ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කළේ අපි පිළිවෙලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍ර 50ට අයත් සූත්‍රයක් තුන සම්මාදිට්ඨි සූත්‍රය. ඒ සූත්‍රය ඇසුරින් අපි පිළිවෙලින් ධර්ම දේශනා රාශියක් පවත්වගෙන එනවා කරනවා අද දවසේදී තියෙන්නේ සූත්‍රයේ ඌ පරිදි හතරවෙනි කාරණාව සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස පවතින අපි මුලින් මතක් කළා කම්මපත වාරය කර්මය ගැන ඊට පස්සේදී අපිට අවබෝධ කරගන්න දැනගන්න පුළුවන් වුණා ආහාර වාරය ආහාරය ගැන ඊට පස්සේ සත්‍ය වාරය අපි කළා දැන් අද තියෙන ජරා මරණ වාරය. සරියුත් මහ රහතන් වහන්සේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස පවතින එක ක්‍රමයක් හැටියට ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනා කළාම භික්ෂුන් වහන්සේලා ඒ පිළිබඳ සතුටු වෙලා සරියුත් මහ රහතන් වහන්සේගෙන් මත්ති ප්‍රශ්නයක් අහනවා එවත්නි සාරිපුත්‍ර ස්ත්‍රයන් වහන්සේ බොහොම හොඳයි සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස ශ්‍රාවකයන්ගේ නිවැරදි දැකීම ඇති කර ගැනීම පිණිස පවතින තව ක්‍රමයක් තියෙනවද කියලා. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන වැත්නි තියෙනවා කියලා යතෝකෝ ආවසෝ අරිය සාවකෝ ජරා මරණංච පජානාති ජරා මරණ සමුදයංච පජානාති ජරා මරණ නිරෝධංච පජානාති ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදංච පජානාති. එත්තාවතාපිකෝ ආවුසු අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ එමන් සද්දම්මන්ති කියලා මතක් කළා. ඒ කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේ එවත්නි තව ක්‍රමයක් තියෙනවා. යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ජරා මරණය දන්නවනම් ජරා මරණයන්ගේ ඇතිවීමත් දන්නවනම් ජරා මරණයන්ගේ නැති තැන නැතිවීමත් දන්නවනම් නැති තැන හෝ නැතිවීම හෝ දන්නවනම් ජරා මරණ නැති කරන නිරුද්ධ කරන ප්‍රතිපදාවක් දන්නවනම් මෙන්න මෙපමණිකුනොත් ආර්ය ශ්‍රාවකතුමේ මනා දැකුම් ඇත්තෙක් වෙනවා ඔහුගේ දැකීම ඇද නැති ඍජු බවට පත් වූවක් වෙනවා ධර්මයේ ගුණ දැන නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයෙක් වෙනවා. ඒ වගේම මේ සද්ධර්මයට ආපු කෙනෙක් වෙනවා කියලා මතක් කළා. ඒ කියන්නේ ditthi සම්පන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන් තව ක්‍රමයක් පෙන්වනවා. ඊට පස්සේ <clears throat> එහෙම පෙන්වලා සරියුත් මහ රහතන් වහන්සේම මත්තේ විස්තර කරනවා. එවත්නි ජරා මරණ කියලා කියන්නේ මොකද්ද? මොකද්ද ජරා මරණයන්ගේ ඇතිවීම ජරා මරණයන්ගේ නැතිවීම මොකද්ද ජරා මරණ නැති කරන ප්‍රතිපදාව මොකද්ද කියලා ඊට පස්සේ ජරා මරණ වලට පෙන්නනවා ජරාව කියලා කියන්නේ මොකද්ද යා තේසං තේසං සත්තානං තම්හි තම්මේ සත්තනිකායේ ජරා ජීර්ණතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිත්‍යචතා කියලා ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායවල වල ජරාවට යන බවක්, දිරන බවක් තියෙනවා නම් ඒ වගේම දත් කැඩෙන බවක්, හම රැලි වැටෙන බවක් තියෙනවා නම් මෙන්න මේ වගේ දිරන ස්වභාවයක් තියෙනවා මෙන්න මේකයි ජරාව කියලා පෙන්නනවා. ඊට පස්සේ එවත්නි මරණය කියන්නේ මොකද්ද කියලා ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායවන් වල ඒ සත්වයන්ගේ චුත වීමක් තියෙනවා නම් චුත වෙන බවක් තියෙනවා නම් ස්කන්ධයන්ගේ බිඳීමක් තියෙනවා නම් මේ කලෙබරින් මේ රූපකයෙන් නික්මීමක් තියෙනවා නම් මෙන්න මේකයි මරණය කියලත් පෙන්වනවා. එතකොට මෙතනදී එහෙම පෙන්නලා ජාති සමුදය ජරා මරණ සමුදය ඉපදීම නිසයි ජරා මරණ ඇති වෙන්නේ ජරා මරණය කියන එක ඉපදීම නැමැති හේතුවක ඵලයක් හැටියට පෙන්වනවා. යම් තැනක ජරා මරණය ලැබෙන්නේ නැහැ ඉපදීම නැත්තම්. ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධෝ කියලාත් පෙන්වනවා. ඊට පස්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ජරා මරණ නැති කරන මගයි ප්‍රතිපදාවයි කියලාත් පෙන්වනවා. මෙන්න මේ காரணා හතර පිළිබඳ පින්වතුනි සාමාන්‍ය ලෝකේ මට්ටමට මේ ශාසනයෙන් බැහැර අය වුණත් දන්නවා ජරාව කියන්නේ මේ දිරන බව වයසට යන එක කියලා. ඒ වගේම මරණය කියලා කියන්නේ මේ රූපයෙන් මේ විඥාණය බැහැර වෙන එක විඥාන නිරුද්ධ වෙන එක මේ සිත නිරුද්ධ වෙන එක මරණය කියලා කවුරුත් දන්නවා. ඉපදුනහමයි මේ ජරා මරණයටපත් වෙන්නේ කියන එක සාමාන්‍ය හැට ලෝකයට පේනවා තේරෙනවා. ඉපදීම නැති වුණොත් ජරා මරණේ නැහැ කියන එකත් පේනවා. මෙතනදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගොඩනැගෙන විදිහට ජරා මරණ දැනගන්නට ඕනේ. ජරා මරණයන්ගේ ඇතිවීම නැතිවීම දැනගන්නට ඕනේ. එහෙම වුණොත් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා දකින දේට වඩා දකින හැට වඩා විශේෂ වූ නුවණකින් විශේෂ වූ ධර්මතාවයකින් මේ ධර්මතාව ටික අපි දකින්නට ඕනේ අපිට අවබෝධ වෙන්නට ඕනේ. මොකක් නිසාද මේ ධර්මතා හතර තේරුණොත් පින්වතුනි මේ ධර්මතා හතර අවබෝධ වුණොත් ditthi සම්පන්න පුද්ගලයෙක් වෙනවා. ditthi සම්පන්න කියලා කියන්නේ දර්ශන භූමියටපත් වෙච්ච සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් විතරක් වෙනවා. කොච්චර ප්‍රමාද වුණත් භවයේ හත්වතාවකට වඩා උපදින්නේ නැති තරම් තැනකටපත් වෙනවා. එහෙනම් මේ තුල බොහොම වටිනා ධර්මයක් තියෙන්නට ඕනේ. අපි මේ ධර්මයේ ටිකක් මතු කළා තේරුම් කරගන්නට මේ දහම් කරුණම නුවණින් අර්ථ පරීක්ෂණයක් කරලා බලමු. එතෙන්දී මුලින්ම පෙන්වන ජරා මරණංච පජානාති කියලා. මෙන්න මේ කාරණාව හොඳට දකින්න ජරා මරණ දන්නවනම් පජානාති නුවණින් දන්නවනම් ජරා මරණ කියන කාරණාව දැනගන්නට ඕනේ. පින්වතුනි කොහොමද අපි ජරා මරණ දැනගන්නේ? ජරා මරණ දැනගන්නවා කියනකොට මේ මහලු බව මහලු වෙන බව මේ මරණය කියන කාරණාවකින් විතරක් නෙමෙයි හොඳට තේරුම් කරගන්නට ඕනේ ජරා මරණ දැනගන්නවා නම් පින්වතුනි අපිට ජරා මරණ දැනගන්නට දැනගත්ත කියන්ට නම් මේ ජරාවයි මේ මරණයයි මේ ජරා මරණ මෙන්න මේවයි කියන කාරණාව තේරෙන්න ඕනේ. මෙන්න මේ මේ මේ ධර්මයි ජරා මරණ කියන කාරණාව තේරෙන්න ඕනේ. ජරා මරණ වූ දේ යම් තාක්ද ඒ තාක් අපිට නුවණ එන්නට ඕනේ. දැන් මෙන්න මේ කාරණාව ජරා මරණයි මේ කාරණාව ජරා මරණයි කියලා ජරා මරණංච පජානාති කියන්නේ ජරා මරණය කියන එක අහසේ පවතින්නේ නැහැ. ජරා මරණය යමකනම් පවතින යමක් නම් දිරන්නේ යමක් නම් මැරෙන්නේ. ඒ දිරෙන ඒ මැරෙන ඔක්කොම ටික දැනගත්තාමයි ජරා මරණ දන්නේ. එතකොට මේ ජරා මරණ කියන කාරණාවේදී අපිට කාරණා දෙකක් තේරුම් කරගන්නට ඕනේ විශේෂයෙන්ම මේ සූත්‍රයේ පෙන්වපු පමණ පරිදි ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායවන් වල ජරා මරණයක් හම්බ වුණා පෙන්නවා ඒ වගේම අපිට අභිධර්මයේ විභංග ප්‍රකරණ වගේ ප්‍රකරණවලදී තේසන් තේසන් ධම්මානං ඒ ඒ ධර්මයන්ගේ දිරණ බවක් ඒ ඒ ධර්මයන්ගේ චුත වෙන මැරෙන බවකුත් හම්බ වෙනවා ඒ කියන්නේ මේ ජරා මරණය කියන ධර්මතා දෙක අපිට ධර්මතා දෙකකින් හම්බ වෙනවා ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ ධර්මතාවල ඒ ධර්මයන්ගේ ජරා මරණයක් හම්බ වෙනවා මෙන්න මෙතනදී අපි මේ ජරා මරණ කියන ධර්මතා දෙක ගැන අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මොකද මේ ජරා මරණය ගැන අවබෝධය ඇති කරගත්තාම එයාට සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ සම්මාදිට්ඨියෙන් කෙරෙන්න ඕනේ ලෝකෙ කිසිම දෙයක නොයැලෙන අපේ මනසක් හදලා තියෙන්නට ඕනේ. නැචකින්චි ලෝකේ උපාදීයති. ලෝකෙ කිසිම දෙයක් උපාදාන වශයෙන් නොගන නොගන්න මනසක් හම්බ වෙන්නට ඕනේ. මොකද ඒ තරම් එයා ජරා මරණ පිරිසිඳ දන්න නුවණක් ඇති වෙලා මේ ජරා මරණ පරයයෙන් ඒ තරම් වටපිටාවක අවබෝධයක් එයාට ලැබිලා තියෙනවා. එහෙනම් ලෝක කිසිවක් උපාදාන නොකරන මට්ටමටම ජරා මරණ අවබෝධ කරගන්න ඕනේ අපි. ඒක කරගන්නේ කොහොමද කියන එක අපි පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු. ඒකට මෙන්න මේ සූත්‍රයක් අපි බලමු අර්ථය විශේෂයෙන් මේ මජ්ක්‍ධිම නිකායෙම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් ආර්ය පරේෂණ සූත්‍රය කියලා. ඒ ආර්ය පරේෂණ ආර්ය පරේෂණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සත්වයෝ තමන් ජාතිය ස්වභාව කොට ඇතිව ඉඳගෙන ජාතිය ස්වභාව කොට ඇති ධර්මයම හොයනවා. තමන් ජරාව ස්වභාව කොට ඇතිව ඉඳගෙන ජරාව ස්වභාව කොට ඇති ධර්මයක්ම හොයනවා. තමන් මරණයේ ස්වභාව කොට ඇත්තෙක් වෙඳගෙන මරණයේ ස්වභාව කොට ඇති ධර්මයක්ම හොයනවා. ඒ වගේම තමන් ලෙඩ වෙන්නෙක් වෙඳගෙන ලෙඩ වෙන දෙයක්ම හොයනවා. තමන් ශෝක කරන වැළපෙන ස්වභාවයේ කෙනෙක් වෙඳගෙන ශෝක කරන වැළපෙන දේවල්ම හොයනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ නැවතත් ආපහු මතක් කරනවා ලෝකේ ජරා ස්වභාවයෙන් ඉඳගෙන ඉපදීම ස්වභාවයෙන් ඉඳගෙන ඉපදීම ඌ දේවල් හොයනවා. මොනවද ඉපදීම ස්වභාව කොට ඇති දේවල්? තමා ඉපදෙන්නෙක්ව ඉඳගෙන ජාති ස්වභාවය ඇති කෙනෙක්ව ඉඳගෙන ජාතිය ස්වභාවකට ඇති දේවල් හොයනවා මොනවද ජාතිය ස්වභාවකට ඇති දේවල් පුත්තු ඒ වගේම බිරින්ද දාසි කම්කරු ඇත්තු අස්සු ගවයෝ ඒ වගේම රන් රිදී මුතුමැණික් කියන මෙන්න මේ අපි භෞතික උපභෝග පරිභෝග සම්පත් කියලා ලං කරගෙන ඉන්න මෙන්න මේ දේවල් පෙන්නනවා මේව ජාතිය ස්වභාව කොට ඇති ධර්මයෝ අපි ඉපදීම ස්වභාව කොට ඇත්තෙක් විඳගෙන ඒ ඉපදීම ස්වභාව කොට ඇති දේවල්මයි අපි හොයන්නේ කියලා ලෝකයා හොයන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ආපහු මතක් කරනවා අහනවා තමන් ජරාවට යන්නෙක් ඉඳගෙන ජරාවට යන දේවල් හොයනවා. මොනවද ජරාවට යන දේවල්? පුත්‍ර භාර්යාවෝ ඒ වගේම ගවය, අස්සය, එළුව, ඇත්තු මේ වගේ දේවල්. ඒ වගේම නොඑක් ඉඩකඩම් මිල මුදල් මෙන්න මේ දේවල් තමයි ජරාවට යන දේවල්. අපි මහලු වෙන ජරාවටපත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන අපි දිරන ජරාවට යන්න පුළුවන් දේවල්මයි හොයන්නේ ලෝකයා හොයනවලු ඊට පස්සේ තමන් ලෙඩ වෙන්නෙක්ව තමන් මැරෙන්නෙක්ව තමන් ශෝක කරන්නෙක්ව ඉඳගෙන ලෙඩ වෙන මැරෙන ශෝක කරන දේවල් හොයනවා කියලා පෙන්නනවා මොනවද ලෙඩ වෙන මැරෙන ශෝක කරන දේවල් පුත්‍ර භාර්යාව ඒ වගේම ඇත් අස් ගව මහේසාදී මේ ප්‍රාණීන් ඒ වගේම රන් රිදී මුතුමැණික් ආදී වස්තු දීපල වස්තුව මෙන්න මේ වගේ දේවල් තමයි ලෙඩ වෙන මැරෙන ශෝක කරන ධර්මියෝ කියලා පෙන්වනවා. පෙන්නලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බුද්ධත්වයට පෙර බෝධිසත්ව කාලෙදී තමන් වහන්සේ ජරාව ස්වභාව කොට ඇත්තෙක් ඉඳගෙන ජරාවම ජරාවට යන දේවල්ම හෙව්වා. මරණයේ ස්වභාව කොට ඇත්තෙක් ඉඳගෙන මරණයේ ස්වභාව කොට ඇත්තෙක්ම ඇති දේවල්ම හෙව්වා. එහෙම හොයන බෝසතන් වහන්සේට දවසක් නුවණින් හිතුණලු මම ජරාව ස්වභාව කොට ඇත්තෙක් ඉඳගෙන ජරාවට යන දේවල්ම නේද හොයන්නේ මරණයට යන්නේ පත් වෙන්නේ ඉඳගෙන මරණයට යන දේවල්ම නේද හොයන්නේ ඒක මට සුදුසු නැහැ මම ජරාවට යන්නෙක් වේ ඉපදීම ස්වභාව කොට ඇත්තෙක් ඉඳගෙන නොඉපදීමක් හොයනවා නම් ජරාවට යන්නෙක් විඳගෙන අජර බවක් හොයනවා නම් මරණයටපත් වෙන්නෙක් විඳගෙන අමර බවක් හොයනවා නම් ඒ කියන්නේ Taman ජරා මරණයටපත් වෙන්නෙක් විඳගෙන ජරා මරණයටපත් වෙන දේවල් හැවීම උතුම් නෑ ඒ හින්දා මම ජරා මරණයටපත් වෙන්නෙක් ඉඳගෙන අජරාමර යමක් හොයන්නට ඕනේ. ජරා මරණ නැති තැනක් තියනවා නම් නැති යමක් තියනවා නම් ඒක හොයන්නට ඕනේ කියලා හිතුණා. එහෙම හිතිලයි මම ගිහි ගෙදරින් ඇවිල්ලා කසා වස්ත්‍රයක් ඇඳගෙන මේ කිං කුසල ගවේෂී කිං සත්‍ය ගවේෂී කියලා කුසලය මොකද්ද සත්‍ය මොකද්ද කියලා හොයන්න පටන් ගත්තේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට මේ ටිකේ මේ සූත්‍රයෙන් මම කෙටි කරලා එක කාරණා ටිකක් පෙන්වන්නයි ගත්තේ මතක් කළේ ජරා මරණංච පජානාති කියනකොට බුදුරජාණන් වහන්සේ හොඳට පෙන්නනවා ජරා මරණ ධර්මය මොනවද කියලා. මෙන්න මේ ඔක්කොම ජරා මරණ බව දැනගන්න ඕනේ. පුත්‍ර භාර්යාව, දීපල වස්තුව, හරක බාන, ඉඩකඩම්, මිල මුදල් මෙන්න මේ ඔක්කොම දිරන දේවල්. එතකොට මරණ ධර්මය කියන්නේ මොනවද? පුත්‍ර භාර්යාව, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් මේවා ඔක්කොම නැති වෙන දේවල්. මැරෙන දේවල්. එතකොට මේ ඔක්කොම ජරා මරණ ධර්මියෝ කියන එකට සාක්ෂියක් හැටියටයි මම මේ සූත්‍රය පොඩ්ඩක් පෙන්වන්නේ. නමුත් මෙතනදී ජරා මරණංච පජානාති කියලා පෙන්වුවේ ජරා මරණය කියන එක නුවණින් අපි දකින්නට ඕනේ. ජරා මරණය කියන එක අපි දැනගන්නට ඕනේ. ජරා මරණෝ ධර්මයේ ජරා මරණය හැටියට නොදන්නා කම නිසායි පින්වතුනි අපි මේ ලෝකයට ඇලෙන්නේ. අපි ආස කළා තියෙන්නේ අපි ඇලිලා තියෙන්නේ ජරා මරණයට නේද? ජරා මරණයට ඇලෙන තාක් කැමති වෙන තාක් ජරා මරණයම ලැබෙනවා මිසක ජරා මරණයෙන් මිදෙන්නේ නෑ නේද කියලා ඇත්ත ඇති හැටි යම් දවසක දැක්කොත් තමයි පින්වතුනි අපි මේ ජරා මරණ ධර්මයන්ගේ කලකිරලා නොඇලිලා මිදෙන්නේ. ඉතින් මේ ජරා මරණංච පජානාති කියන ධර්මතාවය අපිට වැටහුනොත් මේ තරම් දුරකට යන්නට ඕනේ. ඒකට මම තව පොඩි උපමාවක් කරනවා මේ උපමාව අනුසාරයෙන් මේ පින්වතුන් මේ ධර්මයේ අර්ථය තේරුම් කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ පින්වතුනි මේ පින්වතුන් දැකලා ඇති පළඟැටිය වගේ සත්තු මෙන්න මේ පළඟැටිය වගේ සතෙක් දිහා බලන්න ඒ සතා පහන් දැල්ලට ගොඩාක් ආසයි ගොඩාක් කැමතියි එතකොට තමන් පහන් දැල්ලට ආසයි පහන් දැල්ලට කැමති මේ පහන් දැල්ල තමන්ට ලබා ගන්නටත් ඕනේ. එයා පහන් දැල්ලට කැමති. හැබැයි හොඳට බලන්න ඒ සතාද කැමති නෑ කිච්චෙනවට දුක එනවට. පළගැටිය විතරක් නෙමෙයි ලෝකෙ කිසියම් කෙනෙක් කැමති නෑ පින්වතුනි දුකට. හැමෝම දුකට අකමැති. එතකොට මේ පළඟටියා මොකද කරන්නේ? මේ පළඟටියා පහන් දැල්ලට කැමති පහන් දැල්ලට ආසයි පහන් දැල්ල යාට ඕනේ. හැබැයි දුකට අකමැති, පිච්චෙන්න අකමැති, පිච්චෙනවට කැමති නෑ. දැන් හොඳට බලන්න පින් උතුණේ මේ කාරණාව ලැබෙනවද ලබන්න පුළුවන්ද කියලා පහන් දැල්ලට කැමති පහන් දැල්ල කැමති දේ ලබා ගන්නටත් ඕනේ ඒ කියන්නේ පහන් දැල්ලට පණින්නටත් ඕනේ හැබැයි පිච්චෙන්නත් බෑ පිච්චෙන්න අකමැතියි. එතකොට ලෝකේ පිච්චෙන්නේ නැතුව පහන් දැල්ලට පැනලා ඉන්න පුළුවන් ක්‍රමයක් තියනවද කියලා මේ පින්වතුන් හොඳට හිතලා බලන්න. පහන් දැල්ලට පැන්නොත් පිච්චෙනවමයි. එතකොට නමුත් මේ සතාගේ අදහස දිහා බලන්න පහන් දැල්ල ඕනේ පහන් දැල්ලට කැමති පහන් දැල්ලට ආස කරනවා. ඒකත් ඕනේ හැබැයි පිච්චෙන්න බෑ දුක එන්න බෑ දුකට කැමතිත් නෑ. මේ සතාගේ අදහස බලාපොරොත්තුව කවදාවත් ඉෂ්ට වෙයිද කියලා බලන්න. නමුත් ඒ සතා නොලැබෙන දෙයක් නොවන දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නේද කියලා එයා එයාගේ මනස දන්නේ නැහැ. ඒ සතා මෝඩයි කියලා ඒ සතා දන්නේ කවදාවත් නොලැබෙන දෙයක් නේද මේ ප්‍රාර්ථනා කරන්නේ කියලා කවදාවත් වෙන්නේ නැති දෙයක් නේද මේ ප්‍රාර්ථනා කරන්න කියලා ඒ විරාග මනසකින් පැත්තකට වෙලා ඉන්න බුද්ධියම උසස් වෙච්ච අපි දන්නේ. මේ උපමාව මතක තියාගන්න ඒ පළඟැටියා නුවණ නැතිකම නිසා එයා කරන්නේ මොකක්ද? පහන් දැල්ලට කැමති පිච්චෙනවට අකමැති. පිච්චෙනවට අකමැති වුණත් පහන් දැල්ලට පැනලා කැමති දේ තණ්හාව නිසා කැමති දේ ගන්නවා කැමති දේ ගන්නවා කියලා කියන්නේ පිච්චෙනවා දුක වෙනවා දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ ওই අර්ථයෙන් එතකොට මෙන්න මේ කාරණාවේදී විමසලා බලන්න එක කාරණාවක් තියෙනවා පින්වතුනි හොඳට බලන්න තමන්ට පහන් දැල්ල ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි එයා පිච්චෙන බවට දුක එන බවට කැමති වෙන්න ඕනේ. ඕන්නම් පහන් දැල්ල ගන්න පුළුවන් පහන් දැල්ලට පනින්න පුළුවන් හැබැයි මේ පිච්චිලා දුක එන එක නොමිලි ලැබෙනවා ඒකට පිච්චෙන දුක එන්නේ නැති විදිහට පිච්චෙන්නේ දුක එන්නේ නැති විදිහට පහන් දැල්ල අසුරු කරන්න ක්‍රමයක් නැහැ එක ක්‍රමයක් තියෙනවා කැමතිනම් පහන් දැල්ල ලබා ගන්න පුළුවන් හැබැයි පිච්චෙන බවට දුක එන බවටත් කැමති වෙන්න ඕනේ. එහෙම වුණනම් ක්‍රමයක් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා පිච්චෙන බව එපා නම් දුක එන බව එපා නම් පහන් දැල්ලට නොපෙනෙන්න ඕනේ. පහන් දැල්ලට තියෙන තණ්හාව අයින් කරන්න ඕනේ, අතහරින්න ඕනේ. ඔය ක්‍රම දෙක මිසක පහන් දැල්ලත් ලබා ගන්න නමුත් නොපිච්චින්ව දුක නොවන විදිහටත් ඉන්නවා කියලා ක්‍රමයක් නැහැ. ඔන්න ඔය උපමාවේ මම උපමා කළේ අපි නොදන්න අපි නොදකින එහෙත් අපේ ජීවිතවල පවතින ඇත්තක් පෙන්වන්නට. පින්වතුනි අපේ ජීවිත දිහා හොඳට බලන්න. පළඟැටිය දිහා බලනකොට පැත්තකට වෙලා කවදාවත් නොලබෙන දෙයක් ප්‍රාර්ථනා කරන මේ සතා දුකෙන් මිදෙන්නේ නැහැ. නොලැබෙන දේම ලබා ගන්න උත්සාහවත් වෙලා දුකටමපත් වෙනවා විතරයි කියන කාරණාව අපිට තේරෙනවා. ඒත් ඒ සතා කරන වැඩේ නිහඬ මනසකින් අපිත් කරනවා ඒක අපිට පේන්නේ ඒ උපමාව උපමෙයයක් වශයෙන් අපේ ජීවිතයට සම්බන්ධ කරලා අපි පොඩ්ඩක් බලමු. පින්වතුනි පළඟෙටිය පහන් දැල්ලට කැමති වගේ අපි කවුරුත් මේ පින්වතුන් හොඳට බලන්ට මේ පින් උතුම් කවුරුත් තමන්ගේ දූ දරුවන්ට කැමති දෙමව්පිය සහෝදර ඥාති හිතේසින්ට කැමති නේද අවංකම තමන් තමන් දිහා මෙනෙහි කරලා බලන්න ඒ වගේම තමන්ගේ ගෙවල් දොරවල් වලට කැමති යාන වාහන වලට කැමති ඉඩකඩම් වලට කැමති මිල මුදල් වලට කැමති නේද කියලා හොඳට බලන්න පළඟිටිය පහන් දෙලට කැමති හැබැයි පළඟිටිය දුකට කැමති නෑ ඒ වගේ අපි දූදරුවන්ට කැමති. හැබැයි අපි ඒ දූදරුවෝ ලෙඩ වෙනවට කැමති නැහැ. මැරෙනවට කැමති නැහැ. මහලු වෙනවට කැමති නැහැ. අපි දූදරුව කියලා බැලුවට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා බැලුවට පින්වතුනි එතන රූපයක් තියෙනවා නම් ඒ රූපයේ හේතුගෙන් හටගත්ත අනිත්‍ය වෙන වෙනස් වෙන රූපයක්නේ. එතන යම් වේදනාවක් තියෙනවා නම් අරමුණු හඳුනන බවක් තියෙනවා නම් අරමුණු හිතන කල්පනා කරන ගතියක් තියෙනවා නම් අරමුණු දැනගන්න සිතක් තියෙනවා මේ ඔක්කොම හේතුන්ගෙන් හටගත්ත හේතු නැති වෙන නැති වෙන වෙනස් වෙන ධර්මතා ඒ හේතුන්ගෙන් හටගත්ත හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන ධර්මතාවයක්ව පවතින තැනකයි තැනකටයි අපි දරුවා කියලා දකින්නේ අපිට දරුවා ඕනේ දරුවන්ට කැමති, ගෙවල් දොරවල් වලට කැමති, යාන වාහන ඉඩකඩම් වලට අපි කැමති. හැබැයි අපි දුකට අකමැති. අපේ දරුවෝ, අපේ ගෙවල් දොරවල්, යාන වාහන ඉඩකඩම් මිල මුදල් මේවා දිරන්න බෑ. මේවා ලෙඩ වෙන්න බෑ. මේවා මැරෙන්න බෑ. දරුවොත් ඕනේ ඒ අය මැරෙනවට අපි කැමති නෑ. ඒ අය ලෙඩ වෙනවට අපි කැමති නෑ. ඒ අය මහලු වෙනවට අපි කැමති නෑ. ඒ විතරක් නෙමෙයි අපි අපි කියන තමන් කියන මේ රූපෙට අපි කැමතියි. මේ රූපය හැබැයි දිරනවට අකමැතියි. මේ රූපය මැරෙනවට අකමැතියි. මේ රූපය ලෙඩ වෙනවට අපි අකමැතියි. හොඳට බලන්න දැන් මේ කාරණාව දිහා පළඟැටිය කරපු දෙයම නෙමෙයිද පින්වතුනි අපි කරන්නේ පහන් දැල්ලට කැමති නමුත් පිච්චෙනවට අකමැති එයා. නමුත් ඒක එයා දන්නේ කවදාවත් ලබන්න බැරි දේකුයි මේ ලබන්න හදන්නේ කියන කාරණාව එයා දන්නේ අපි දූදරුවන්ට කැමති, ගෙවල් දොරවල් වලට කැමති නමුත් දුකට අකමැති කවදාවත් ලබන්න බැරි දෙයක් ලබා ගන්න නේද අපි මේ කැමති වෙලා තියන්නේ කියලා පින්වතුනි අපි අපි ගැන දන්නේ නැහැ. මෙතනදී ක්‍රම දෙකක් තියෙනවා පින්වතුනි. දූ දරුවන්ට කැමති වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වලට කැමති වෙන්න පුළුවන්. ඒව ලබා ගන්න පුළුවන්. හැබැයි ක්‍රමයක් තියෙනවා නොමිල ලැබෙනවා. નિરાයාසයෙන් ලැබෙනවා. ඒවා දිරලා ඒව නැති වෙලා කැඩිලා බිඳිලා විනාශ වෙලා එන දුක ඒවා ලබා ගන්නටත් ඕනේ දුක නැතුව ඉන්නටත් ඕනේ කියන ධර්මතාවය ලැබෙන්නේ නැහැ. ඕන්න මේවා ලබා ගන්නට පුළුවන් දුකටත් කැමති වෙන්න ඕනේ. පළඟැටියට ඕන්න පහන් දැල්ල ලබා ගන්න පුළුවන් පිච්චෙන බවටත් එයා කැමති වෙන්න ඕනේ. තව ක්‍රමයක් තියෙනවා පිච්චෙන බව එපා නම් පහන් දැල්ල මෙපා කියලා පළඟැටිට අයින් වෙන්න පුළුවන් වගේ දරුවෝ ලෙඩ වෙලා මහලු වෙලා නැත්තම් ලෙඩ රෝග හැදිලා මැරිලා මේ වගේ ජරාවටපත් වෙලා එන දුක එපා නම් ඒ දුක හොඳ නැත්තම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියන දරුවෝ කියන මේ හැම දෙයකින්ම තණ්හාව අයින් කරගන්න වෙනවා. මේෙන් මිදෙන්න වෙනවා. මේවා උරුමෙන් අයින් වෙන්න වෙනවා. එතකොට එහෙම වුණොත් එයාට පුළුවන් දුක කියන එක අයින් කරන්න ජරා මරණ කියන දුකෙන් අයින් වෙන්න ඒ දීපුල වස්තු ආහාරක බාන ඉඩකඩම් මිලමුදල් කියන ටිකත් එකම අයින් කළා. මුලින් මතක් කළා වගේ ගෙවල් දොරවල් ඕනේ නමුත් දුක නැතු ඉන්නවා කියන එක ලෙදෙන්නේ ඒ බව මේ උපමාවෙන් හොඳට බලා ගන්න. එතකොට මෙන්න මෙතනදී දැන් අපිට කාරණාවක් තේරුම් කරගන්න ඕනේ. ගෙවල් දොරවල් යාන වාහන අර පළඟටියගේ උපමාවෙන්ම ගත්තොත් පහන් දැල්ල කියලා පෙවුනට පින්වතුනි පහන් දැල්ල කියලා දිලිසි දිලිසි තිබුණට එතන තියෙන පිච්චෙන ගතිය පිච්චෙන බව දුක තියෙන පළඟටිය නොදැක්කට පළඟටිය තහ පළඟටිය කැමති වෙලා තියෙන දුකට පින්වතුනි පළංගිටියා පහන් දැල්ලට කැමති නමුත් දුකට කැමති නෑ. එයා නොදැක්කට එයා කැමති නැති වුණාට එයා කැමති වෙලා තියෙන්නේ පහන් දැල්ලට නෙමෙයි දුක. මොකද දුකෙන් පහන් දැල්ල වෙන් කරන්න බැයි නම් පිච්ච මේ පිච්චෙන බවෙන් පහන් දැල්ල වෙන් කරන්න බැයි නම් පහන් දැල්ලෙන් පිච්චෙන ගතිය වෙන් කරන්න බැයි නම් පහන් දැල්ලට කැමති වුණා නම් එයා කැමති වෙලා තියෙන්නේ පිච්චෙන බවට. පිච්චෙන බවට කැමති වුණා නම් එයා කැමති වෙලා තියෙන්නේ පහන් දැල්ලට. ඒ වගේ දරුවා කියලා දකින තැන ජරා මරණය වෙන් කරන්නට බැරි නම් ජරා මරණය කියන තැන දරුවගෙන් වෙන් කරන්නට බැරි නම් දීපල වස්තුව හරක බාන කියලා අපි දකින දේ දිරන බව මැරෙන බවෙන් වෙන් කරන්නට බැරි නම් දිරන බව මැරෙන බව කියන ධර්මතා දෙක දීපල වස්තුව හරක බාන ඉඩකඩම් කියන දේෙන් වෙන් කරන්නට බැරි නම් අපි ගෙවල් දොරවල් කියලා තණ්හා කළාට අපි දන්නේ අපි තණ්හා කළ තිනි ජරා මරණයට ජරා මරණංච පජානාති කියනකොට පින්වතුනි ලෝකයා ගෙවල් දොරවල් වලටයි තණ්හා කරන්නේ කියලා දකිනකොට ආර්ය ශ්‍රාවකගේ නුවණ යනවා ගෙවල් දොරවල් වලට තණ්හා කරනවා කියලා තණ්හා කරලා තියෙන්නේ ඒකම පවතින ජරා මරණයන්ටත් නේද කියන නුවණ එන්නට ඕනේ මෙන්න මේ දැක්මාවනම් ජරා මරණංච පජානාති ජරා මරණ දන්නවා අය ජරා මරණ උදේ ජරා මරණයි කියලා දන්නවා පළඟැටිය දුක දන්නේ නැහැ. පහන් දැල්ල කියලායි දකින්නේ. ඒ වගේ අපි ජරා මරණ දන්නේ අපි දන්නේ දරුවෝ කියලා. ගෙවල් දොරවල් කියලා, ඉඩකඩම් කියලා, මිල මුදල් කියලායි. ඒ හින්දායි තණ්හාව අපිට තියෙන්නේ. යම් වෙලාවකදී පින්වතුනි ජරා මරණ උදේ ජරා මරණයි කියලා දන්න නුවණ අපිට ආවොත් අපි කලකිරෙනවා පළඟැටියට නුවණ ආවොත් මේක මෙහෙම පෙවුනට ආලෝකමත් දිලිසෙන විදියට මේක පිච්චෙන දෙයක් දුක එන දෙයක් කියලා දැක්කම මේක දුක කියලා දැක්කම පයින්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ කාමං කාමේති සෝ දුක්ඛං කාමේති යෝ දුක්ඛං කාමේති සෝ කාමං කාමේති යමෙක් කාමයට කැමති නම් එයා දුකට කැමති යමෙක් දුකට කැමති නම් එයා කාමයට කැමති කියලා කාමය කියලා කිව්වේ වස්තුකාම ක්ලේශකාම කියලා දෙකයි ඉතින් වස්තුකාමය කියලා කිව්වේ දේපොළ වස්තු ආහාරක බාන ඉඩ කඩම් මිල මුදල් දූ දරුවෝ කියලා අපිට හම්බෙන මේ වස්තු. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කාමය කියලා කියන්නේ දුකට තව නමක් දුක කියලා කියන්නේ කාමයට තව නමක් වෙන මොකුත් නෙමෙයි ඔය අර්ථයෙන්. දේපොළ වස්තු ආහාරක බාන ඉඩකඩම් මිල මුදල් දූ දරුව කියලා දකින තැන පින්වතුනි ජරා මරණයෙන් වෙන් කරන්න බැයි නම් ජරා මරණයෙන් වෙන් කරන්න බැයි නම් අපි නොදන්නවා වුණාට අපි නොදකින්නවා වුණාට අපි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා ඒවට කැමති වුණත් කැමති වෙද්දි යටින් යන ධර්මතාවයක් තියෙනවා ඇත්තක් තියෙනවා අපි නොදැක්කට අපි කැමති වෙලා තියෙන්නේ අපේ හිත ඇලිලා තියෙන්නේ අපේ හිත බැඳලා තියෙන ජරා මරණයන්ගේ කියන එක ලෝකෙට හැම වෙලාවෙම ඇත්ත ඇති හැටි දකින්න නුවණ නැහැ. ජරා මරණය ගැන නුවණ නැහැ. ජරා මරණංච පජානාති නැහැ. ජරා මරණ අඥාන බවක් තියෙන. ජරා මරණ නොදන්නා බවක් ලෝකෙට තියෙන. ඒකයි ලෝකයේත් දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා පේනවා මිසක මේ ජරා මරණ පේන්නේ නැහැ. නමුත් ආර්ය ශ්‍රාවකයාගේ දැක්ම ලෝකයාගේ දැක්ම ඉක්මවා යනවා. ලෝකයේ දූ දරුවෝ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා දකින තැන ආර්ය ශ්‍රාවකයා හුරු වෙනවා නුවණ අරගෙන යන්න මේද ජරා මරණ ධර්මයක් නේ මේද ජරා මරණ ධර්මයක් නේ කියලා එතකොට මේ ජරා මරණ ධර්ම කොච්චර දුරට විද්‍යමානද කොච්චර දුරට පැතිරලා තියෙනවද පින්වතුනි කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා මේ තුන් ලෝකයේ ඇතුලේ භවයේ ඇතුලේ තියෙන හැම දෙයක්ම ජරා මරණ ධර්මයේ. එහෙනම් මේ තුන් භවයේ ජරා මරණයන්ගේ මිදිච්ච ජරා මරණයටපත් නොවි පවතින කිසිම දෙයක් නැහැ. එහෙනම් ශ්‍රුතවත් ආර්ය ශාවකයාට ජරා මරණංච පජානාති කියනකොට ජරා මරණ දන්නවා කියනකොට වෙන මුකුත් නෙමෙයි පේන්න ඕනේ තුන් ලෝකේම පේන්න ඕනේ කාම ලෝකයේ මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි දිව්‍ය ලෝකේ කිව්ව ජරා මරණ ධර්මයක් නේ බ්‍රහ්ම ලෝකේ කිව්වත් ජරා මරණ ධර්මයක් නේ කියලා ඒකයි භවයේ උසස් තැනකටවත් සෘතවතාරී ශ්‍රාවකයාගේ හිත රැඳෙන්නේ නැහැ හිත ඇලෙන්නේ බැඳෙන්නේ මොකද එයා ජරා මරණේ දන්නවා ජරා මරණ වූ දේ ජරා මරණ වූ විදිහට දන්න නිසා එයා මේ තුන් භවයේම දන්නවා එකම ගිනිගත් යකඩ වැටක් වගේ ජරා මරණ නැමැති ධර්මතාවයෙන් ඇවිලි නුගත් තැනක් නැහැ මුළු තුන් භූමියම පරියාය නමක් කිව්ව ජරා මරණ ධර්මයයි කියලා කියන්න සුදුසුයි කියන තරමට යට නුවණ එනවා. පින්වත්තුනි යම් දවසකදී අපිටත් මේ ජරා මරණ උදේ ජරා මරණ විදිහටම දකින්න පුළුවන් වුණක් ආවොත් එදාට අපිට මේ දුක් සහගත සසරෙන් ඈතර වෙන මඟ පෑදෙනවා මේ අනවරාගෝ සංසාරේ අපි ආවනම් මෙච්චර කාලයක් අපි ආවේ ජරා මරණ කියන ධර්මතා දෙක හඳුනන්නේ නැති හින්දා ජරා මරණ කියන ධර්මතා දෙක තේරුම් නොගත්ත නිසා ජරා මරණ දෙක අවබෝධ කර නොගත් නිසායි පින්වතුනි අපි ජරා මරණය අනු යන්නෙක් නුනේ. ඒ නිසා මේ දේශනාව හොඳින් අහලා මේ පින්වතුන් හොඳට කාරණාවක් තේරුම් කරගන්න ඕනේ. දේපොළ වස්තුව හරක බාන ඉඩකඩම් මිල මුදල් හැටියට අපිට පෙනී හිටියට අපේ හිත වංචා කළ රවට්ටල ජරා මරණයන්ට ඇදලා ගන්ට ඉන්න මාර්ය හැටියට දකින්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පාද කියන භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීන් මාර්යා කියලා කියනවා මාර්යා කියලා කියනවා කොපමණකින් මාර්යාද? සාද මේ රූපේ මාර්යා වේදනාව සංඥාව සංකාර විඥානයේ මාර්යා ඇහැ මාර්යා රූපේ මාර්යා කන මාර්යා සද්දේ මාර්යා කියලා වෙන මොකුත් නෙමෙයි. ජරා මරණ උදේ ජරා මරණ ස්වභාවය පෙන්වන්න නැතුව ප්‍රියමනාප දරුවෙක් මුණුපුරේ ගෙයක් දොරක් යාන වාහනයක් ඉඩකඩක් ඉඩමක් හැටියට පෙනී හිටලා අපේ හිත අල්ලවලා අපේ හිත බඳවලා ආපෝ ජරා මරණට ඇදලා ගන්නට ඉන්න මායෝ ටිකක් වගේ මේවා නොයෙක් නොයෙක් වේශයන් මවාගෙන ඇවිල්ලා අපි රවට්ටලා සතර දුකට දාන්න ආපු මායෝ ඉතිමුතුනි මේ ස්කන්ධ කියලා කියන්නේ කන්දමාර කියලා කියන්නේත් ඒකයි එතකොට ජරා මරණංච පජානාති කියනකොට සත්වයන්ගෙත් ඒ ධර්මයන්ගෙත් දිරන බව මැරෙන බව මුල් කාරණාව කරගෙන තුම් භූමියම පෙනෙන්නට ඕනේ ජරා මරණ ධර්මයන් හැටියට ජරා මරණ පිළිබඳ නුවණ ආවහම තුම් භූමියෙන් ජරා මරණයන්ගෙන් නොපහළ එකම තැනක්වත් මේ පින්මුතුන්ට දකින්න බැරි වෙන්න ඕනේ හැම තැනක්ම ජරා මරණයි කියන ටික පැමිණෙන්න ඕනේ. ඊට පස්සේ ඒද ඒ ජරා මරණයද පින්වතුනි පුද්ගලයෙක්ගේ හැම නෙමෙයි හැබැයි. ඒ ජරා මරණය කෙනෙක්ගේ නෙමෙයි. මේ ජරා මරණය හේතු ප්‍රත්‍යයයි. ජරා මරණය කියන එක හේතුන්ගෙන් හටගත් එකක්. මොකක්ද හේතුව? ජාතිය. ඇති වෙන ඉපදෙන ස්වභාවයයි ජරා මරණයට හේතුව. ඇති වෙච්ච දේ තුලයි ජරා මරණ තියෙන්නේ. එතකොට අද මේ ජරා මරණ ධර්මියෝ ඇතිවීමම ජරා මරණ ධර්මයන්ගේ ඇතිවීම. ඒ කියන්නේ මේ හේතුන්ගෙන් සකස් වෙන මේ ලෝකය ඇති වුණා නම් ස්කන්ධ ධාතු ආයතනය පහළ වුණා නම් යමක් හේතුන්ගෙන් හටගනේ නම් උපදී නම් ඒ ඇති වෙන හැම දෙයක්ම චරාවට යන මරණයට යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට ජරා මරණ නැත්තේ කොතනද? ජාතිය නැත්තම්. ඉපදීම නැත්තම්. මෙතෙන්දි පින්වතුනි හොඳ කාරණාවක් තියෙනවා ටිකක් තේරුම් කරගන්නට. ඉපදීම නැති වුණොත් ජරා මරණ නැති වෙන්නේ. එතකොට ජාතිය තිබුණොත් ඉදදීම තිබුණොත් ජරා මරණ එනවා. එතකොට අපි දන්නවා තුන් භූමිය අනුව ගිය ඔක්කොම ජරා මරණ ධර්මයෝ නම් තුන් භූමිය අනුව ගිය ඔක්කොම ධර්මයෝ ಜಾති ධර්මයෝ. ඉදදීම ස්වභාව කොට ඇති ධර්මයෝ. ඒ ඉදදීම නැමැති හේතුව නිසායි ජරා මරණ ධර්ම ජරා මරණයටපත් වෙන්නේ. ඉදදීම නැති වුණොත් ජාතිය නැති වුණොත් ජරා මරණ එහෙනම් හොඳට උත්තරයක් එන්න ඕනේ. මොකේ ඉපදීමද නැති වෙන්න ඕනේ? මොකේ ජාතියද නැති වෙන්න ඕනේ? තුන් භූමිය අනුව ගිය සියලුම ධර්මයෝ නම් ජරා මරණ. ඒ ධර්මයන්ගේ ඇතිවෙච්ච කම නිසා නම් ඒ ධර්මය දිරණ මරණ බවට පත් උනේ. තුන් භූමිය අනුව ගිය සියලුම ධර්මයෝ නිරුද්ධ වෙන්න ඕනේ. ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධා. මොකද ජාති නිරෝධය කියන තැන විශේෂ වචනකින් කතා කරන්නට වෙනවා අපිට ඇති වෙච්ච දෙයක නැතිවීමකුත් ඇති වෙන බව නැතිවීමකුත් කියලා ධර්මතා දෙකක් තියෙනවා පින්වතුනි. ඇති වෙච්ච දෙයක නැතිවීමට කියනවා මරණය කියලා. ඇති වුණොත් දෙයක් නැති වෙනවමයි. ඉපදුනොත් මැරෙනවමයි. ඒකට කියනවා මරණය කියලා. ඇති වෙච්ච දෙයක නැතිවීම. මේ ඇති වෙච්ච දෙයක නැති බව නෙමෙයි ජරා මරණ නිරෝධය නැත්තම් ජරා මරණ නිරෝධය කියලා කිව්වේ අජරා මර බව. ඇති වෙච්ච දෙයක නැතිවීම නෙමෙයි නිවන කියලා කියන්නේ. අජරාමර බව කියලා කියන්නේ. ජාති නිරෝධය කියලා කියන්නේ. මොකද ඇතිවෙච්ච දෙයක නැතිවීම ලෝකේ ඕන කෙනෙකුට බලන්න පුළුවන්. දකින්න පුළුවන්. අපි උදාහරණයක් හැටියට ගත්තොත් කිව්වොත් කතා කළොත් ගහක් වගේ දෙයක් ගන්න මේ ගහ අරගෙන මේ ගහ කපලා කෑලි කෑලි වලට ඒක සිවුම් කොටස් වලටත් කපලා අපිට පුච්චලා ගිනි තියලා අලු ටික අරගෙන අලු ටිකත් හුළඟේ පා කරලා අරින්න පුළුවන්. දැන් ගහන්නේ. ඇති වෙච්ච එක නැති වුණා. ඉපදිච්ච කෙනා මැරෙනවා. ඇති වෙච්ච දේ නැති වෙන බව නිවන නම් ඉපදිච්ච කෙනා මැරෙන එක නිවන නම්. ඇති වෙච්ච දේ නැති වෙන එක නිවන නම් අපි ඔක්කොම ඉබේම නිවන් දකිනවා. ඇයි අපි මැරෙනවන කවදා හරි? නමුත් ඇති වෙන එක නැති වෙන එක නිවන නෙමෙයි. හොඳට මේක පටල ගන්න එපා. ඇති වෙන එක නැති වෙන බව බලන්න ලෝකේ කාටවත් පුළුවන්. ගයක් දොරක් හරි ඇති වුණා නම් ඒක කඩලා බිඳලා නැති බව බලන්න පුළුවන්. ඕනම දෙයක මොනවා හරි ඇතිවීම නැතිවීම බලන්න පුළුවන්. ඇතිවීම නැතිවීම කියලා බැලුවට ඇතිවීමත් නැතිවීමත් දෙකම සංකතයි. ඇති බවට සාපේක්ෂයි දැන් නැති බව. ඇති වෙච්ච නිසයි නැති බව. ඇති බව ප්‍රත්‍ය නිසයි නැති බව ඇතිවීම ප්‍රත්‍ය කරගෙනයි. එතකොට මේ ඇති බව නැති බව කියන දෙකම ලෝකයේ තුල සංකතයි. එතකොට මෙතන ජාති නිරෝධෝ කියලා කිව්වේ ඉපදීම නැතිවීම නවනම් ජරා මරණ නැති වෙනවා කියලා එතනදී ඇති වෙන බව නැතිවීම නෙමෙයි ඇති වෙන බව නැති වෙන්නට ඕනේ. ඔකට කියනවා අනුත්පාදය කියලා. අපි ඉස්සෙල්ලා කතා කළා ඇතිවෙච්ච ගෙයක් තියෙනවා නම් ගේ කපලා කොටලා විනාශ කළා දාලා නැති බව බලන්න පුළුවන් කියලා. ඒක ඇතිවෙච්ච දෙයක නැති වෙනවා. තව ක්‍රමයක් තියෙනවා ගහ කියන එක හැදෙන්න යම් බීජයක් හේතු නම් ඒ බීජය අපි විනාශ කළොත් ගහ කියන එක නැති වුණා නෙමෙයි ගහ කියන එක නූපදින තත්ත්වයටපත් වුණා. උපන්න ගහක නැතිවීමත් ගහේ ඉපදීම නැති කිරීමත් කියලා ධර්මතා දෙකක්. එතකොට ජාතිය නිසායි ජරා මරණ, ජරා මරණ එපා නම් ජාතිය නැති කරන්න ඕනේ, ඉපදීම නැති කරන්න ඕනේ. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධಂತಿ. එතකොට ජාති නිරෝධය කියන එකට තව වචනයක් තමයි පින්වතුනි අනුත්පාදය. නොහත ගැම්ම. ඇති වෙච්ච දෙයක නැති බවත් ඇති වෙන බව නැතිවීමත් කියන ධර්මතා දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඇති වෙන බව නැති වෙන එකට තමයි කියන්නේ නොහැට ගැම්ම කියලා. අනුත්පාදය කියලා. අසංකතය කියලා. සකස් නොවෙනවා. නොහැදෙනවා. එතකොට මේ ඉපදීම නැති වෙන්නට ඕනේ. පිමුතුනේ ජරා මරණ දැනගෙන මේ ජරා මරණ කියන ධර්මතා දෙක ඇති උනේ ඇති බව ඇතිවීම මුල් කාරණාව කරගෙනයි. ඉපදීම මුල් කාරණාව කරගෙනයි. මොකේ ඉපදීමද? තුන් භූමිය අනුව ගිය ඔක්කොම ධර්මතා ටික නම් ජරා මරණ තුන් භූමිය අනුව ගිය ඔක්කොම ධර්මයන්ගේ ඉපදීමම ආයේ ඒකෙදි කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් හෝ ක්‍රියා වශයෙන් හෝ විපාක වශයෙන් හෝ කියලා අය බෙදන්න දෙයක් නැහැ. තුන් භූමිය ඇතුලේ තියෙන ඔක්කොම ධර්මතා කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන තුන් භූමිය ඇතුලේ තියෙන ඔක්කොම ධර්මතා ජරා මරණයි නම් ඒ ඔක්කොම ධර්මතා ජාතිය ස්වභාව කොට ඇති ධර්මියෝ. ඒ ඔක්කොම ධර්මියෝ නිරුද්ධ වෙනවාමයි ඒ ජාති නිරෝධය කියලා කිව්වේ ඒ ඔක්කොම ධර්මිය නොහට ගන්න தත්ත්වයටපත් වුණාමයි ජරා මරණ නැහැ. ජරා මරණ නැතිව අජරාමර. එහෙනම් අජරාමර බව කියලා කිව්වේ ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධා කියලා කිව්වේ නිවනට නමක්. ඉපදීම නැති වුණොත් ජරා මරණ නැහැ. ඉපදීම නැති වෙනවා කියනකොට අපි මරණයෙන් පස්සේ නූපදින తත්වයේ කියන එකක් බලන් දෙපා. අපි දැක්ක දැන් අපි කියන තැන කියලා කොටු කරගන්න නැතුව සවිඥානික මේ කයෙත් බාහිර සියලුම ධර්මත් කියලා දැක්කා අර පළඟටියක උපමාවෙන් ජරා මරණ වලට. එහෙනම් අපි කියන තැන ඉඳලා බාහිර සියලුම ධර්ම ಜಾති ස්වභාව කොට ඉදීම ස්වභාව කොට ධර්මයි කියන එක අපිට සාක්ෂියක් මොකද ජරා මරණයට හේතුව ಜಾතිය නිසා එහෙනම් ජරා මරණ නිරෝධ කරන්න තියෙන ಜಾති නිරෝධයෙන් නම් ඒ කියන්නේ Taman කියන තැන ඉඳලා මේ තුන් භූමිය අනුවගේ සියලුම ධර්ම නූපදින ස්වභාවයට පත් කළ දාටයි පත් කළාමයි ජරා මරණ නිරුද්ධ වෙන්නේ. ඔන්න හොඳට මතක තියාගන්න නිවන කියනකොට වෙන මුකුත් දකින්න එපා. ජරා මරණ නිරෝධය දකින්න ජරා මරණ නිරෝධයට තව නමක් තමයි ජරාව මරණය කියන දෙක අනිත් පැත්තට ගත්තාම ජරාව නැතිකම මරණය නැතිකම කියන එකට නමක් තමයි අජර කියලා කියන්නේ ජරාව නැහැ. අමර කියලා කියන්නේ මරණය නැහැ. අජර අමර කියලා කියන්නේ ජරා මරණ නැහැ කියන එක. අජරාමර කියලා කියන්නේ නිවනට. ඒ කියන්නේ ජරා මරණ නැහැ. එහෙනම් මේ නිවනට තව නමක් තමයි පින්වතුනි අජරාමර බව. එහෙනම් අජරාමර බව කියලා කිව්වේ නිවන කියලා කිව්වේ කොතනද? තුන් භූමිය අනුවගේ සියලුම ධර්ම මතු නූපදින ස්වභාවයට පත් කරන්නට පුළුවන් නම් යම්කිසි කෙනෙකුට අන්න එයා අජරාමර බව සාක්ෂාත් කරගත්ත කෙනෙක් වෙනවා. Nirodhe සාක්ෂාත් කළ කෙනෙක් වෙනවා. නිවීම සාක්ෂාත් කළ කෙනෙක් වෙනවා. එතකොට මේ තුන් භූමිය අනුවගේ සියලුම ධර්මයන්ගේ ඉපදීම නැති කරන්න උන ඒකයි රහත් උනා කියලා කියන්නේ කීනා જાති ඉපදීම නැති කළා කීනා જાති જાතිය ක්ෂේවිය මත්ති කළ යුත්තක් නැහැ කියන තැන ළඟ සිටින්න ඕනේ ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා අය මේ අරිය අට්ටංගිකෝ මග්ගෝ ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි ජරා මරණ නිරුද්ධ කරන ප්‍රතිපදාව කියලා පෙන්වනවා. ජරා මරණය කියන එක දැක්කනම් ජරා මරණයන්ගේ ඇතිවීම ජාතියේ ඇතිවීමයි කියලා දැක්කනම් ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධයි කියලා දැක්කනම් ඊට පස්සේ යාට ජරා මරණ නිරෝධ කරන ප්‍රතිපදාව හම්බ වෙනවා මොකද මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙනවා ජරා මරණ ටික හම්බුනේ ජාතිය නිසායි. මේ ජාතිය කියන එක ඇති උනේ කුමක් නිසාද? භවය නිසා. භවය කියන එක ඇති උනේ උපාදානය නිසා. උපාදානය කියන එක ඇති උනේ තණ්හාව නිසා කියන කාරණාවක් තියෙනවා. අපි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් වලට තණ්හා කළාම ඒ තණ්හාව නැමැති කෙලෙසිය මුල් කාරණාව කරගෙනයි තුන් භූමියම උපදින්නේ ජාතිය. එහෙම වුණාමයි ජරා මරණ නැති වෙන්නේ. අපිට ජරා මරණ නැති වෙන්න නම් ජාතිය නැති වෙන්න ඕනේ ජාතිය නැති වෙන්න නම් මේ ලෝභ දේශ මොහ අකුසල මේ තණ්හාව නැති වෙන්නට ඕනේ උපදින තණ්හාව නැති වෙන්නට ඕනේ. තණ්හාව නැති වුණොත් ජාතිය නැති වෙනවා. නැති කරන්න පුළුවන්. මොකද තණ්හාව නැතිනොත් උපාදාන නැහැ. උපාදාන නැතිනොත් භවය නැහැ. භවය නැතිනම් ජාතිය නැහැ. එහෙම ජරා මරණ නැහැ. ඒ පිළිවෙල එන නිසයි තියෙන නිසයි නොකියුවට මාර්ගය පනවන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය ජරා මරණ නැති කරන මගයි කියලා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යෙදෙන්න ඕනේ තණ්හාව කියන එක නොවැඩෙන විදිහට තණ්හාව කියන එක නොපවතින විදිහට ඒකෙදි මේ දේශනාව ඇහුවාම මේ පින්වුතුන්ට සසර ගෙවා ගන්න භාවනා ක්‍රමකුත් ලැබෙන්න ඕනේ දැන් ඕගලන්ට සම්මා දිට්ඨියක් ලැබිලා තියෙනවා ඒ සම්මා දිට්ඨිය නැවත නැවත මෙනෙහි කිරීමමයි ඊට අනුව නැවත නැවත බැලීමමයි ඕගලන්ට මාර්ගය වෙන්නේ මේ ජරා මරණ පర్యායෙන් ලෝකයේ දකින්න එක ඇහැක එක ක්‍රමයක් දුන්නේ. දැන් ජරා මරණ නිරෝධ කරන ප්‍රතිපදාව උපදින්න ඕනේ මේ අහගත්ත බණ ටිකෙන්. ඒ කියන්නේ පින්වතුනි මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. අපි කතා කළා අපි මෙච්චර කාලයක් දේපොළ වස්තු ආහාරක බාන ඉඩකඩම් මිල මුදල් දූ දරුවෝ කියලා අපි දැක්කනම් බැලුවනම් අපි නොදැක්කට නොදන්නවා වුණාට එතන තිබිලා තියෙන ජරා මරණයි කියන කාරණාව අපි පෙන්වන්නේ දැන් සුතවත ආර්ය ශාවකයා මොකද කරන්නේ වෙනද වගේ මේ ධර්මය අහලා නැති කාලේ අවබෝධ නොවුණු කාලේ වගේ නෙමෙයි බණ අහගත්ත දවසේ ඉඳලා වෙනදා ක්‍රමයට වඩා මනස හසුරන විලාසය ටිකක් වෙනස් කරගන්නවා ඒ කියන්නේ එක තැනක S2 වහගෙන ඉන්නකොට භාවනා කරනවා කියලා එහෙම තැනක්ම විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ජීවිතයේ හැම තැනක් පුරාම විහිදිලා පැතිරලා යන්න ඕනේ මට්ටමක්. ඒ කියන්නේ මේක විසම ලෝකේ සමව හැසිරෙන්නත් ඕනේ. අපි කියමු වෙනදට දීපොළ වස්තුව දකින අපි කියන දරුවෝ දූ දරුවෝ ළඟට එනවා නම් කතා බහ කරනවා නම් අනේ පුතේ අනේ දුවේ නංගියේ මල්ලියේ කියලා විසම බවක් හිටින් නැති වෙන්නේ ඒගොල්ලන්ට කතා කරනවා. යටින් නුවණ අරගෙන යනවා මේද ජරා මරණ ධර්මයක් නේ. අනේ මේ රූපියත් දිරනවනේ. මේ රූපියත් මරණයටපත් වෙනවනේ. මම මේ දරුවා කියලා ජරා මරණේ නේද අතපත ගන්නනේ. මේ ජරා මරණයට නේද උපස්ථාන කරන්නේ. නුවණින් හිතනවා. ඒක කවුරුවත් දන්නේ නැහැ. දරුවා ළඟට එනකොට මොන දරුවෙක්ද මේ ජරා මරණේ කියලා එහෙම එලවන්නේ මේ දහම බොහෝම බුද්ධිමත් නුවණින් කටයුතු කරන්න ඕනේ. ඒ අයටත් රිදෙන්නේ නැතුව, වෙහෙසකුත් නැතුව උපායශීලීව. අනේ අය මගේ පුතේ මොනවද උනේ? මේ ආ මේ ටික කන්න මගේ පුතේ කියලා කැම ටිකක් කවනවා. නුවණින් හිතනවා මේ රූපයක් දිරනවා නේද? මේ රූපයක් මැරෙනවා නේද? මේ ජරා මරණයට උපස්ථාන කරනවා නේද? බඩු මුට්ටුවක් අතට අහු වෙනකොට කොස්සේ ඉඳලා අතට අහු වෙනකොට මේද ජරා මරණ ධර්ම නේද? දේපොළ වස්තුව දිහා බලනකොට මේද ජරා මරණ නේද? රන් රිදී මුතුමෙනෙක් දිහා බලනකොට මේ රන් රිදී මුතුමෙනෙක් හැටියට පෙනී හිටින ජරා මරණ නේද? මේකට තණ්හාව කළොත් මාව නොමිදෙන්නේ ජරා මරණයන්ගෙන් නේද? කියලා ජරා මරණ අර්ථ දෙකකින් මේකට තණ්හා කළාම තණ්හා කරපු නිසා ආපහු ප්‍රතිසන්දි වශයෙන් පැමිණලා තමන්ව ජරා මරණයටපත් කරන නිසාත් මේව ජරා මරණ. ඒ වස්තුව දිරණ ස්වභාවයෙන් මැරෙන ස්වභාවයෙන් නිසා ජරා මරණ. ජරා මරණ ඌද ජරා මරණ දෙනද ධර්මයේ හැටියට හැම වෙලාවෙම සිහි කරගන්න උත්සාහවත් වෙනවා. ආය අමතක වෙලා වෙනද වගේ දූ දරුවෝ ගෙවල් දොරවල් මුට්ටි හට්ටි කියන තැනින් කල්පනා කරනවා. ආයෙත් අමතක වෙලා ආයෙත් මතක් කරලා ගන්නවා. නෑ මෙතන තියෙන්නේ මෙහෙම දෙයක් නේ. ලෝකේ බලන ලෝකේ දකින මට්ටමට වඩා ටික ටික ටික ටික වෙනස් කරගන්න එයා උත්සාහවත් වෙනවා ජරා මරණ ධර්මියෝ ජරා මරණ ධර්මියෝයි කියලා බලා ගන්න උත්සාහවත් වෙනවා මෙන්න මේ විදිහට නුවණ අරගෙන අරගෙන යනකොට වෙනද වගේ රන් රිදී මුතුමැණික් කියලා වටිනාකම හාත්පස හිත අල්ලගෙන හිටින්නේ මේ දරුවමයි කියලා හාත්පස ඇත්ත වෙලා හිත අල්ලගෙන හිටින්නේ මේවෙන් Tamanටත් රිදීමක් නැතුව අනුන්ටත් රිදීමක් නැතුව ආසාව ටික ටික ටික ටික ටික ටික හෙට්ටු වෙලා අඩු වෙලා අඩු වෙලා බොහෝම निराமிස විරාග මනසක් හැදෙන තැන දක්වාම Tamanව අරගෙන එනවා. අන්න ඒ වගේ වෙලාවෙදි මෙහෙම මේ ඥාන දර්ශනය මුල් කළ තණ්හාව නැති වෙන තැනටපත් කරන්න පුළුවන්. තණ්හාව නැති වුනහම ආශ්‍රවයන්ගෙන්, නීවරණයන්ගෙන්, කෙලෙසුන්ගෙන්, ඒ ස්කන්ධ නීවරණ කෙලෙස් එක ගිල සියලුම ස්කන්ධයන්ගෙන් අපේ මනස මිදෙනවා. මිදුනහම තුන් භවයෙන්ම අපේ මනස මිදෙනවා. මත්තේ කල යුත්තක් නැහැ කියන තැනට එනවා. මෙන්න මේ නිවන සාක්ෂාත් කළා වෙනවා. මේ ජරා මරණ නිරෝධය සාක්ෂාත් කරන්න තියෙන පරයය තමයි ජරා මරණ පරයය. ඒකම සම්මාදිට්ඨියට ගන්න හැම දෙයක් දිහාම ජරා මරණ ධර්මයක් දිහා බලන විදිහට නුවණ අරගෙන යන්න මෙන්න මේක නොබෝ කලකින් මේ විදිහට කළොත් මේ පින්තුන්ට විශේෂණයකටපත් වෙන්න පුළුවන්. අද මම මේ කළ දේශනාව මේ දුක්සහගත සසරෙන් අත මිදිලා මේ ජරා මරණ දුකෙන් එතර වෙන්න වීරිය වඩන මේ අහිංසක ලෝකයට මේ දේශනාව හේතු උපනිශ්‍රය වේවා ඒ සදා තුටුපොන්රක් වේවා කියමින් මගේ දේශනාව අවසන් කරනවා අපි හැම දිනම දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් බෝධයන්තු සුවම් පදං ඒ වගේම විශේෂයෙන් මේ පින්වතුන් මේ සද්ධර්ම ලාභය ලබා දෙන්නට මේ සත්ක්‍රියාව සිද්ධ කරන්නේ සිද්ධ විශේෂයෙන්ම මේ බෞද්ධයා නාලිකාව පවත්වාගෙන යන අපේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඒ වගේම ඒ ස්වාමීන් වහන්සේට මේ සත්ක්‍රියාව කරගෙන යන්න ඒ සඳහා උදව් උපකාර කරන අපේ මහේෂී අහම්පත් මෙතුමා මේ කාර්ය මණ්ඩලයේ මේ සියලු දෙනා විශේෂයෙන් මේ පින් අනුමෝදනා කරනවායි දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේගේ මිය පරලෝකයේ පියාණන් ඒ වගේම මහේසේ හම්පත් මැතිතුමන්ගේ මිය පරලෝ ගිය පියාණන් වෙන ඒ කොහොල ග්‍රීන්පාත් මාවතේ ඒ ඉඳලා මිය පරලෝ ගිය සිරිසෙනේ හම්පත් මැතිතුමන් ප්‍රමුඛ ඒ වර්ග පරම්පරාගත ඥාතීන් ඒ වගේම මේ කාර්ය මණ්ඩලයේ සිටින සියලුම දෙනාගේ වර්ග પરම්පරාගත සියලු ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා කියලා සාධනාදයක් පවත්වන්න. ඒ වගේම මේ බෞද්ධ ආනාලිකාවේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඒ වගේම මහේශය හම්පත් මැතිතුමන් ප්‍රමුඛ ඒ සියලුම දෙනාටත් ඒ වගේම බෞද්ධ නාලිකාවේ වැඩ කරන සියලුම දෙනාටත් ඒ වගේම මහේශය හම්පත් මැතිතුමන්ගේ මෑණියන් වන ස්වර්ණා ස්වර්ණා ගුණතිලක ඒ මෑණියන් ඇතුළේ පවුල සියලු දෙනාටත් මේ සියලුම දෙනාටත් මේ සද්ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාටත් මේ කුසල ධර්ම හේතු උපනිශ්‍රේ වීමෙන් උතුම් වූ නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්මයේ උතුම් නිවන් පිණසම පාරමිතාවක් වේවා කියන අදහස් කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.